මේ වෙලාවට નિયમિત ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ ලොවට හිතසුව පිණිස දෙසු ඒ උතුම් ධර්මයේ තරම් අපට අපේ ජීවිත ගමනේදී හමු වෙන අභියෝග ජය ගැනීමට හේතු වන තවත් අනුශාසනාවක් ඇත්තේ නැහැ. විශේෂයෙන් මේ කාල සීමාව පිළිබඳව කල්පනා කරනකොට ලෝකයේ පුරාම දරුණු වසංගත රෝගී තත්වයක් පැතිරිලා යන කාල සීමාවක්. ලක්ෂ සංඛ්‍යාත ජනකායක් රෝගීන් බවට පත්වෙලා ඒ වගේම බොහෝ පිරිසක් මරණ ස්වභාවයට පත්වෙලා මුළු ලොවම හඬා වැළපෙන මොහොතක් හැටියට මේ කාල සීමාව හඳුන්වන්නට පුළුවන්. මේ වගේ වෙලාවක අපේ මාතෘ භූමියට බොහොම වැදගත් ආශිර්වාදයක් තුන්රුවණෙන් ලැබෙනවා. මේ ධර්මයේ විහිදීම මේ ධර්මයේ විකාශනයම ඒ ප්‍රබල ආශිර්වාදය සලසන්නට සමත් වෙනවා. මුළු ලෝකයටම සැනසෙන්න අවශ්‍ය කරන මාර්ගයයි අපේ බුදුහාමුදුරෝ දේශනා කළේ. ඉතින් අද දවසේදී ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට අපි තෝරගත්තේ කාලයට උචිත මාතෘකාව. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ වටිනා සූත්‍රයක් තමයි පඨම උපට්ඨාක සූත්‍රය සහ ဒုတိ ය උපට්ඨාක සූත්‍රය. මේ සූත්‍ර අන්තර්ගත වෙලා තිබෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. මෙතනදී බුදුරජාණන් වහන්සේ රෝගියා සහ උපස්ථායකයා පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. මේ ලෝකේ විවිධ විවිධ රෝගවලට ලක්වෙච්ච රෝගීන් වාසය කරනවා. ඒ වගේම විවිධ විවිධ ලෙඩ හැදිච්ච රෝගීන්ට බෙහෙත් කරන, උපස්ථාන කරන උපස්ථායකයෝ ඉන්නවා. මේ රෝගියා සහ උපස්ථායකයා අතරේ නිවැරදි ශක්තිමත් සම්බන්ධතාවයක් පැවතුනොත් තමයි රෝගියාගේ රෝගය සමනය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ රෝගියා සහ උපස්ථායකය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. රෝගියෙක් නම් ඒ රෝගියා කොටස් දෙකකට බෙදුවා. උපස්ථායකයෙක් නම් ඒ උපස්ථායකයත් කොටස් දෙකකට බෙදුවා. දැන් ඔබ කල්පනා කරන්ද යම්කිසි රෝගයකට ගොදුරු වෙච්ච කෙනෙක් නම් ඔබ මේ කොටස් දෙකෙන් එකකට අයිති රෝගියෙක් වෙන්න පුළුවන්. ඒ වගේම යම්කිසි රෝගියෙකුට උපස්ථාන කරන උපස්ථායකෙක් නම් ඔබ මේ කොටස් දෙකෙන් එකකට ඔබත් අයිති වෙන්න පුළුවන්. බොහොම කෙටියෙන් සරලව සඳහන් කළොත් පින්වත්නි රෝගියා බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙක තමයි උපස්ථාන කළ හැකි රෝගියා සහ උපස්ථාන කරන්නට අපහසු රෝගියා මේ ලෝකේ ලෙඩ්ඩු ඉන්නවා ඒ ලෙඩ්ඩු සමහරුන්ට බෙහෙත් කරන්න පුළුවන් උපස්ථාන කරන්න පුළුවන් බලා ගන්න පුළුවන් සමහර රෝගීන් ඉන්නවා ඒ රෝගීන්ට බෙහෙත් කරන්න බෑ බලා ගන්න බෑ උපස්ථාන කරන්න බෑ. එතකොට රෝගියා ඔන්න ඔය කියන විදියට කොටස් දෙකට බෙදෙනවා. ඊළඟට උපස්ථායකය පිළිබඳව කල්පනා කරනකොට පින්වතුනි උපස්ථායකය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි රෝගියාට උපස්ථාන කළ හැකි උපස්ථායකයා සහ රෝගියාට උපස්ථාන කළ නොහැකි උපස්ථායකය. උපස්ථායකයෝ ගැන කතා කළත් සමහර අයට ලෙඩුන්ට උපස්ථාන කරන්න පුළුවන් සමහරුන්ට බෑ. එතකොට පඨම පට්ඨක සූත්‍රෙදි පෙන්නවා කොයි වගේ රෝගීන්ටද උපස්ථාන කරන්න අපහසු සහ පහසු වෙන්නේ දැන් අපි පළවෙනියටම කතා කරන්නේ යම්කිසි උපස්ථායකයෙකුට ප්‍රතිකාර කරන්න උවටන් කරන්න බලා ගන්න අපහසු වන රෝගියෙක් සතු ලක්ෂණ මේ සඳහන් කරන ලක්ෂණ රෝගියෙක් හැටියට Taman තුල තියනවා නම් Tamanව බලා ගන්න උපස්ථායකයෙකුට අමාරු වෙනවා දොස්තරලට අමාරු වෙනවා. හෙද කාර්ය මණ්ඩලයට අමාරු වෙනවා. දැන් කල්පනා කරලා බලන්න මේ ලක්ෂණ Taman තුල තියනවාද? තියනවා නම් හරිදී හරි ලෙස වැරදිදී වැරදි ලෙස තේරුම් අරගෙන උපස්ථාන කරන උපස්ථායකයන්ට උපස්ථාන කරන්න පහසු වෙන විදියට හැඩගැහෙන්නත් ඒ වගේම රෝගියෙකුට උපස්ථාන කරන්න සුදුසු විදියට උපස්ථායකයා හැඩගැහෙන්නත් මහන්සි ගත යුතුයි. ඒක තමයි මේ ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා පංචහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ ගිලානෝ දූපට්ඨාකෝ හෝති. කාරණා පහකින් සමන්විත ගිලන ඒ කියන්නේ රෝගියා සඳහා උපස්ථාන කරන්න අපහසු වෙනවා. මොනවද මේ කාරණා පහ? හොඳට අහගන්න. පළවෙනි කාරණාව තමයි පින්වත්නි අසප්පායකාරී හෝති. මොකද්ද අසප්පායකාරී හෝති කියන්නේ? යම්කිසි රෝගියෙක් තමන්ගේ රෝගී තත්වයට නොගැලපෙන අහිතකර දේ කරන්න පෙළඹෙනවා නම් ඒ රෝගියාව බලාගන්න උපස්ථායකයාට පහසු වෙන්නේ නැහැ. අන්න පළවෙනියටම පෙන්නනවා අසප්පායකාරී හෝති. රෝගයට නුසුදුසු දේ අහිතකර දේ කරන රෝගියා උපස්ථායකයාට උපස්ථාන කිරීමට බාධා ගෙන දෙනවා. ඊළඟට දෙවෙනි කාරණාව තමයි සප්පායේ මත්තන් නජානාති. රෝගියට හිත කරපු දේවල් තියෙනවානේ. තමන්ගේ තියෙන ලෙඩේට හොඳයි කියලා කියපු දේවල්. පාවිච්චි කරන්න කියලා කියපු දේවල්. හැබැයි හිත කර දේ උනත් මත්තන්න ජානාසි හරි මාත්‍රයක් දන්නේ නැත්තම් ප්‍රමාණයක් දන්නේ නැත්තම් ඒ රෝගියාට උපස්ථාන කරන්න අපහසු වෙන බව බුදුහාමුදුරුවෝ පෙන්වනවා අසප්පායකාරී හෝති රෝගයට අහිතකර දේවල් කරනවා නම් සප්පායේ මත්තන් නජානාති හිත කළ දේ උනත් ප්‍රමාණය දන්නේ නැත්නම් ඊළඟට තුන්වෙනි කාරණාව තමයි බේසජ්ජං නප්පටි සේවිතා හෝති ලෙඩක් හැදුනහම Tamanට හැදිලා තියෙන වැළඳිලා තියෙන රෝගයට ඖෂධ බෙහෙත් හොයන්නේ නැද්ද බෙහෙත් හොයන්නේ නැත්තම් බෙහෙත් ගන්න පෙළඹෙන්නේ නැත්තම් බෙහෙත් ටික හරියට පාවිච්චි කරන්නේ නැත්නම් ඒ රෝගියාට උපස්ථාන කරන්න ලේසි වෙන්නේ නැහැ. ලෝකේ ඕන තරම් ඒ වගේ මිනිස්සු ඉන්නවා. මේ ඇත්තන්ට මතක ඇති සමහර ප්‍රවෘත්ති අපිට අහන්න ලැබුණා විවිධ ආගමික විශ්වාස මුල් කරගෙන සමහරු ලෙඩ වුණාම යාඥා කර කර ඉන්නවා නැත්තම් දෙවියන්ට යද යද ඉන්නවා ප්‍රතිකාර ගැනීමට රෝහලකට වෛද්‍යවරයෙක් හමුවට යන්නේ නැතුව. සමහරු මිය ගියා. ලෙඩක් හැදුනට පස්සේ යාඥා කරමින් යදිමින් ප්‍රතිකාර ගන්නේ නැතුව ඉන්නවා නම් ඒ රෝගියාව සුවපත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ රෝගියෙක් හැටියට ඒ රෝගියා බේසජ්ජන් නප්පටි සේවිතා හෝති බෙහෙත් සොයන්නේ නැත්තම් බෙහෙත් ගන්න යන්නේ නැත්තම් වෛද්‍යවරයා හමු වෙන්න යන්නේ නැත්තම් ඒ රෝගියාව සුවපත් කරන්න අපහසුයි දැන් බලන්න සමහරු ලෙඩ තියාගෙන හැංගි හැංගි හිටියා ඒ හැංගි හැංගි හිටපු එකේ විපාක Taman විතරක් නෙවෙයි සමාජයටම විඳින්න සලස්වනවා. ඒ නිසා රෝගයක් තියෙනවා නම් හැංගෙන එක නෙවෙයි කල යුත්තේ. ඖෂධ ලබා ගන්න ඕන වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා යොමු වෙන්න ඕන. යොමු වෙන්නේ නැත්නම් ඒ රෝගියාව සුවපත් කරන්න බෑ. ඊළඟට හතරවෙනි කාරණාව හැටියට පෙන්වන බුදුහාමුදුරුවෝ අත්තකාමස්ස ගිලානුපට්ඨකස්ස න යථා භූතං ආබාධං ආවිකත්තා හෝති. තමන්ට ලෙඩක් ඇදුනහම තමන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් තමන්ව මේ ලෙඩෙන් මුදවා ගන්න රෝගී තත්වයෙන් ඉවත් කරගන්න කැපකිරීම කරන උපස්ථායකී. ඒ උපස්ථායක කියන වචනෙට යටත්ව තමයි වෛද්‍යවරු හෙද කාර්ය මණ්ඩලයේ වෙද මහත්තුරු මේ ඔක්කොම අයිති වෙන්නේ. බලා ගන්න කෙනා දොස්තර නියම කරපු බෙහෙත් ටික හරියට දෙන කෙනත් මේ උපස්ථායක ගොඩස් කොටසට අයිති වෙනවා. එතකොට මේ වෛද්‍යවරයා තමන්ට තිබෙන අපහසුතා පිළිබඳව විමසනකොට මොකක්ද තියෙන අමාරුව? කොතනද තියෙන අපහසුතාවය? මෙන්න මේ මේ විදියට ඔළුව කැක්කුම් වෙනවද වමනේ යනවද ඒ විදිහට විමසනකොට ඒ විමසීම කරන්නේ මොන හේතුවක් නිසාද තමන්ට සුවපත්භාවය ගෙනල්ලා දෙන්න එතකොට යම්කිසි රෝගියෙක් උපස්ථාය කියා තිබෙන අපහසුතාවය පිළිබඳව විමසනකොට තමාගේ අපහසුතා සංගවනවා නම් තියෙන අපහසුතාවය හරියට ප්‍රකාශ කරන්නේ නැත්නම් ඒ ආබාධයන් හංගනවා නම් ඒ රෝගියාට ප්‍රතිකාර කරන්න ලේසි වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඊළඟට පස්වෙනි කාරණාව හැටියට පෙන්නනවා අභික්කමන්තං වා අභික්කමතිති පටික්කමන්තං වා පටික්කමතිති තිතං වා තිතෝති uppannānaṁ sārīrikānaṁ vedanānaṁ dukkānaṁ tibbānaṁ karānaṁ kaṭukānaṁ asātānaṁ amanāpānaṁ pānaharānaṁ anadivāsaka jātikō hoti එතනදි පැහැදිලි කරන්නේ රෝගියෙක් හැටියට යනකොට එනකොට ඉන්නකොට තමන්ගේ රෝගී තත්ත්වය නිසා ඇතිවෙන වේදනාව පීඩනය ඒ අපහසුතාවය ඉවසන්නේ නැත්තම් අපහසුතාවයන් ඉවසන්නේ නැත්තම් ඒ රෝගියාට ප්‍රතිකාර කරන්නට අපහසු වෙන බව බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට ඔතනදී කරුණු පහක් ගැන අපි සඳහන් කළා පින්වත්නි මේ කරුණු පහ තුල අන්තර්ගත උනේ උපස්ථායකයෙකුට උපස්ථාන කරන්න අපහසු වෙන රෝගියාගේ ලක්ෂණ මොනවද ලක්ෂණ පහ පළවෙනි කාරණාව තමයි අසප්පායකාරී හෝති රෝගයට අහිත කළ දේ කරන්න යනවා නම් දොස්තර මහත්තයා එපා කිව්ව දේ නම් කරන්න යන්නේ පාවිච්චි කරන්න එපා කියපු දේ නම් පාවිච්චි කරන්නේ. ඊළඟට සප්පායේ මත්තන් නජානාති. හොඳයි කියපු භාවිතා කරන්න කියපු දේ උනත් ප්‍රමාණය දන්නේ නැත්තම්. පැන්ඩෝල් පෙති දෙකක් බොන්න කියපු එකට විනාඩි 3න් හොඳ වෙන්න පැන්ඩෝල් කාඩ් එකක් බොන්න යනවා නම් ප්‍රමාණය ඉක්මවා ප්‍රමාණය දන්නේ නැත්තම් ඊළඟට ලෙඩක් හැදුනහම රෝගී තත්වයට ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයා හමුවට යන්නේ නැත්නම් බෙහෙත් ලබා ගැනීමට පෙළඹෙන්නේ නැත්නම් ඊළඟට වෛද්‍යවරයා රෝගී ලක්ෂණ පිළිබඳව අපහසුතාවය පිළිබඳව අහනකොට ඒ අපහසුතාවයන් සංගවනවා නම් හංගනවා නම් හරියට අමාරුව කියන්නේ නැත්නම් ඒ වගේම Tamanට ඇති වෙලා තියෙන අපහසුතාවය ඉවස ගන්න බැරි නම් ඒ රෝගියා උපස්ථාන කරන්න අපහසු රෝගියෙක් මට්ටමට වැටෙනවා. එතකොට කොයි වගේ රෝගියෙකුටද උපස්ථාන කරන්න පුළුවන් වෙන්නේ? බුදුහාමුදුරු දේශනා කරනවා යම්කිසි අසනීප තත්වයකට ගොදුරු වෙච්ච රෝගියෙක් සප්පායකාරී හෝති තමන්ගේ රෝගයට හිතකර දේ කරනවා නම් හිතකල දේ හොඳයි කියලා කියපු දේ කරනවා නම් සප්පායේ මත්තං ජානාති ඒ හොඳ දේ හිතකල දේ කියලා ප්‍රකාශ කරපු කාරණාවල පමණ දන්නවා නම් ප්‍රමාණය දන්නවා නම් හොඳයි කියලා කියන දේ ප්‍රමාණය දන්නවා නම් බේසජ්ජම් පටිසේවිතා හෝති Tamanට ලෙඩක් හැදිලා තියෙන්නේ මේ ලෙඩේට මා ප්‍රතිකාරයක් ලබාගත යුතුයි බෙහෙත් ගන්න ඕන බෙහෙත් නොගෙන්න බෑ. එහෙම හිතලා Tamanට ඇතිවෙච්ච අසනීප තත්වයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යනවනම් බෙහෙත් ගන්නවනම් අත්තකාමස්ස ගිලානුපට්ඨාකස්ස යථාභූතං ආබාධං ආවිකත්තා හෝති තමන්ගේ අපහසුතා පිළිබඳව රෝගී තත්ත්වයේ පිළිබඳව ආබාධ පිළිබඳව විමසන විට අසන විට ඒ අපහසුතා පිළිබඳව හරියට ප්‍රකාශ කරනවා නම් මෙන්න මේ අපහසුතාවයන් මට තියෙනවා කියලා හරියට ප්‍රකාශ කරනවා නම් ඒ වගේම Tamanට ඇති වෙලා තිබෙන ඒ අපහසුතාවය, ඒ වේදනාව, ඉවසන්නට පුළුවනි නම් අන්න ඒ රෝගියාට උපස්ථාන කරන්නට පහසුයි කියලා බුදුහාමුදුරු දේශනා කළා. එතකොට රෝගියෙක් කියලා රෝගියාට කිසිම වගකීමක් නැහැ කියලා කියන්න බෑ. ලෙඩක් සනීප වෙන්න රෝගියාගේ සියයට ගණනක කැපකිරීමත් උපස්ථායකයාගේ සියයට ගණනක කැපකිරීමත් දෙකම අවශ්‍ය වෙනවා. එතකොට මේ දෙදෙනාගේ සාමූහික එකමුතුකම තමයි ලෙඩක් සුවපත් කරන්නට හේතු වෙන්නේ. එනිසා උපස්ථාන කරන උපස්ථායකයාට පහසු වෙන විදියට වැඩ කරන එක හොඳයි. Taman අසනීප තත්ත්වවලට ගොදුරු වෙලා නම් දැන් උපස්ථාන කරන්න පහසු වෙන විදියට රෝගියෙක් හිටියත් දැන් අපි හිතමු හිත කර දේ කරන්නේ හිත කළ දේ ප්‍රමාණයක් දන්නවා බෙහෙතුත් හොයනවා තියෙන අපහසුතා ගැන කියනවා හංගන්නේ නැතුව ඊළඟ වේදනාවත් ඉවසගෙන ඉන්නවා මේ ඔක්කොම හොඳයි ඒ කියන්නේ උපස්ථාන කරන්න පුළුවන් රෝගියෙක් උපස්ථායකයට කලබලයක් නැති රෝගී. හැබැයි රෝගියා ඒ යුතුයකම ඉටු කළත් රෝගියා ඒ කියන විදියට හිටියත් උපස්ථායකයා රෝගියෙකුට උපස්ථාන කරන්න නුසුදුසු ලක්ෂණ වලින් යුක්තයි නම් ඒ රෝගියාට යහපතක් වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නත් ලෝකේ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රෝගියෙකුට උපස්ථාන කරන්න පුළුවන් උපස්ථායකය සහ රෝගියෙකුට උපස්ථාන කරන්න නොහැකි උපස්ථායකෙක් පිළිබඳව දේශනා කරනවා. එතනදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා පංචී භික්කවේ ධම්මේහි සමන්නාගතෝ ගිලානුපට්ඨාකෝ නාලං ගිලානං උපට්ඨාතු කරුණු පහක් තියෙනවා මෙන්න මේ කරුණු පහ සමන්විත වෙච්ච උපස්ථායකෙක් ඉන්නවනම් ඒ උපස්ථායකයා රෝගියෙකුට උපස්ථාන කරන්න සුදුසු වෙන්නේ නැහැ. ඔන්න පළවෙනි කාරණා. දැන් ඔබ මේ වෙනකොට ලෙඩෙකුට උපස්ථාන කරන කෙනෙක් වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. හෙද කාර්ය මණ්ඩලයට අයිති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ අම්මා තාත්තා බලාගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් උපස්ථායක කියන තැනට නෙවැටෙන්නේ. ලෙඩෙක් බලාගන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමහරකට ඔබට පඩියක් ගෙවලා රෝගීක් ළඟ උපස්ථානයේ හැටියට තියලා තියනවා වෙන්න පුළුවන්. එතකොට උපස්ථායකෙක් සතු නොවිය යුතු ලක්ෂණ තිබෙනවා. මේ සඳහන් කරන ලක්ෂණ යම්කිසි උපස්ථායකෙක් තුළ තිබෙනවා නම් ඒක නා රෝගියාට අසාධාරණයක් කරන්නේ. රෝගියාගේ සුවපත්භාවය ගෙනල්ලා දෙන්න ඒක නා සමත් වෙන්නේ නැහැ. එහෙනම් රෝගියෙකුට උපස්ථාන සිදු නොකළ යුතු උපස්ථායකයාගේ ලක්ෂණ පහ තමයි පළවෙනියට පෙන්වන්නේ. පළවෙනි කාරණාව තමයි පින්වත්නි නප්පටි බලෝ හෝති බේසජ්ජං සංවිධාතු තමන් බලාගන්න තමන් ළඟ ඉන්න රෝගියාගේ බෙහෙත් පිළිබඳව ඖෂධ පිළිබඳව ඒ කල යුතු ප්‍රතිකාරය පිළිබඳව දන්නේ නැත්නම් ඒ උපස්ථායකයා රෝගියාට උපස්ථාන කරන්න යන්න හොඳ නැහැ දැන් වෛද්‍යවරයාගේ කාර්යභාරය අපිට කරන්න බෑ. මොකද අපි ලෙඩේට බෙහෙත් නියම කරන්න දන්නේ නැහැ. එතකොට රෝගියාට බෙහෙත් නියම කරන්න දන්නේ නැත්නම් ඒකේ නා දක්ෂ උපස්ථායකෙක් වෙන්නේ නැහැ. ඒ පළවෙනි. ඊළඟට දෙවෙනි කාරණාව තමයි සප්පායා සප්පායන් නජානාති අසප්පායන් උපනාමේති සප්පායන් අපනාමේති. ඔන්න බලන්න. රෝගියාට හිත දේ මොකක්ද අහිත දේ මොකක්ද කියලා නොදන්න උපස්ථායක. ලෙඩේට හොඳ මොනවද හොඳ නැත්තේ මොනවද කියලා දන්නේ නැත්තම් එයා මොකද්ද කරන්නේ? අසප්පායං උපනාමේති නොසුදුසු දේ දෙන්න හදනවා. සප්පායං අපනාමේති හොඳ දේ දෙන්නේ නැතුව යනවා. ලෙඩේට ගැළපෙන දේ, ලෙඩේ සුවපත් වෙන්න හේතු වෙන දේ අත්හැරලා දානවා. එතකොට ලෙඩේට හොඳ නැති දේ දෙනකොට ලෙඩේ වැඩි වෙනවා. ලෙඩේට හොඳ දේ නොදී ඉන්නකොට ලෙඩේ වැඩි වෙනවා. එතකොට රෝගියාට ලෙඩෙකුට කැප මොනවද අකැප මොනවද නැත්නම් හොඳ මොනවද නරක මොනවද කියන එක නොදන්න උපස්ථායකයා රෝගියෙකුට උපස්ථාන කරන්න සුදුසු වෙන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි ආමිසන්තරෝ ගිලානං උපට්ඨාති නොමෙත්ත චිත්ත යම්කිසි උපස්ථායකේ රෝගියෙකුට උපස්ථාන කරන්නේ මුදලක් අපේක්ෂාවෙන් නම් ලාභයක් අපේක්ෂාවෙන් නම් එක්කෝ සල්ලි බලාපොරොත්තු වෙන්න පුළුවන් නැත්නම් ඉඩකඩම් බලාපොරොත්තු වෙන්න පුළුවන් නැත්නම් යාන වාහන බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ විදිහට මොනවාරි දෙයක් බලාපොරොත්තු වෙන්නම් සිද්ධ කරන්නේ මෛත්‍රී සහගත සිතක් රෝගියා කෙරෙහි නැත්නම් ඒ උපස්ථායකයා රෝගියෙකුට ප්‍රස්ථාන කරන්න සුදුසු වෙන්නේ නැහැ. දැන් වෛද්‍යවරු, වෙද මහත්තුරු මේ හැම කෙනෙක්ම මුදලට නොවේ මේ කටයුත්ත කළ යුත්තේ. මම මේ කියන්නේ මුදල් ගන්න එපා කියන එක නෙවෙයි. තමන්ගේ කැපකිරීමට තමන්ගේ මහන්සියට තමන්ගේ වෘත්තියක් හැටියට රැකියාවක් හැටියට මුදල් ගත යුතුයි. හැබැයි සමහරව මොකද්ද කරන්නේ මෛත්‍රී සහගත සිතක් නැහැ මුදලම හඹා යන තත්වයට පත් වෙලා තිබෙනවා. සමහර වෙලාවට සමහරු ඉන්නවා ලෙඩේ හොඳ වෙන්න දෙන්නෙත් නැහැ. ඒක හිම වෙන්න බෑ. ලෙඩේ හොඳටම හොඳ වුණොත් ආයෙත් බෙහෙත් ගන්න එන්නේ නැහනේ. ඒ නිසා ලෙඩේ හොඳ කරන්නේ නැතුව ටිකක් පියාගෙන තව තවත් හම්බ කරන්න ඕන කියන දුෂ්ට මානසික මට්ටමින් ඉන්නවනම් ඒ උපස්ථායක රෝගියෙකුට උපස්ථාන කරන්න සුදුසු වෙන්නේ නැහැ. එහෙම අය බොහොම අඩුයි එහෙම නැහැ. නමුත් ලෝකේ ඉන්න පුළුවන්. ලෝකේ ඉන්න පුළුවන් ඒ වගේ අය. එතකොට මුදල පමණක් මූලික කරගත්ත මෛත්‍රිය කරුණාවක් නැති දුෂ්ට මානසික මට්ටමින් ඒක කරන්න බෑ. දැන් අපට ඕන තරම් ආරංචි වෙනවා සමහරක් වෙලාවට තමන්ගේ අම්මා රෝහල්ගත වෙලා ඉන්නකොට නැත්නම් තමන්ගේ ලෙන්ගතු කෙනෙක් රෝහලේ නැවතිලා ඉන්නකොට ඒ රෝගියාව බලන්න තමන්ට යන්න අපහසු වෙනනම් තමන් රාජකාරි ගොඩක හිර වෙලා නම් අපේ මිනිස්සු මොකද කරන්නේ උපස්ථාන සේවාවලින් සල්ලි දීලා පුද්ගලෙක්ව තියෙනවා. අම්මගේ වැඩ කටයුතු වලට තාත්තගේ වැඩ කටයුතු වලට. අද ගොඩාක් දෙනෙක් කරන චෝදනාව තමයි සල්ලි අරගත්තට හරියට සලකන්නේ නැහැ. සමහරක් විට අර රෝගියාගේ අයිතිකාරය එන වෙලාවට විතරයි සලකන්නේ. ඊට පස්සේ බලන්නේ නැහැ. ඒකෙහිම වෙන්න බෑ. බුදුහාඳුර දේශනා කරන්නේ ඒකයි. මුදල පමණක් මූලික කරගත්ත ගමනක් නම් මෛත්‍රී සාගත සිටිවිල්ලක් නැත්තම් ඒක නා හරි උපස්ථායකෙක් නෙවෙයි. රෝගියා කියලා කියන්නේ තමන්ගේ ශාරීරික වේදනාවක් මුල් කරගත්ත පීඩනයක් නිසා මනසත් වැටිච්ච කෙනෙක්. ඕනෑම අපහසුතාවයක රෝගී තත්වයකදී මේ මනසත් වැටෙනවා. රෝහල් වල බෙහෙත් ගන්න ගිහිල්ලා වාඩි වෙලා ක්ලිනික් වල උදේ ඉඳලා ඉන්නේ ගත විතරක් ලෙඩ වෙච්ච මිනිසු නෙවෙයි. ඒ ලෙඩේ නිසා හිතත් වැටිලා. හිතත් වැටිච්ච පිරිසක් ඉන්නේ. එතකොට උපස්ථායකේ දක්ෂ උපස්ථායකේ මුදල විතරක් හිතලා මෛත්‍රී සහගත සිතවිල්ලක් නැත්තම් බනිනවා නම් සැඩපරුස වචන භාවිත කරනවා නම් ඒ කෙනා හොඳ උපස්ථායකයෙක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා මුදල මුල් කරගත්තු මෛත්‍රිය කරුණාවක් නැති උපස්ථායකයා රෝගියෙකුට උපස්ථානයට සුදුසු නොවේ කියලා. ඊළඟ කාරණාව තමයි ජේබුච්චි හෝති උච්චාරං වා පස්සාවං වා වන්තං වා කේලං වා නීහරිතු රෝගියාගේ සෙම සොටු ලේ මල මුත්‍රා දහඩිය මේවා පිළිකුල් කරනවා නම් ඒ උපස්ථායකයා රෝගියාට උපස්ථාන කරන්න සුදුසු වෙන්නේ නැහැ. රෝගියා වමනේ දානකොට ගෞගානකට දෝගෙන දෝගෙන යනවා නම් පිළිකුල් කරලා ඒ රෝගියාට සහනයක් ලැබෙන්නේ නැහැ. එනිසා උපස්ථායකයා පිළිකුල් නොකළ යුතුය. රෝගියාව. රෝගියාව පිළිකුල් කරනවා නම් ඒ රෝගියාව පිළිකුල් කරන උපස්ථායකයා රෝගීන්ට උපස්ථාන කරන්න සුදුසු වෙන්නේ නැහැ. ඊළඟට පෙන්නනවා නප්පටි බලෝ හෝති ගිලානං කාලේන කාලං ධම්මියා කථාය සන්දස්සේතුන් සමාදපේතුන් සමුත්තේජේතුන් සම්පහන්සේතුන් ඔන්න වැදගත්ම කාරණාවක් ඒක. වැදගත්ම කාරණා. හොඳ උපස්ථායකයෙක් නම් තමන්ගේ උපස්ථාන ලබන්නට පැමිණි රෝගියා ශක්තිමත් කරන්න ඕන. හිත වටන්න බෑ. හිත ශක්තිමත් කරන්න ඕන. ඒ හිත ශක්තිමත් කරන්නට භාවිතා කරන්න පුළුවන් බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය. ධර්මයෙන් සංග්‍රහයක් සිද්ධ කරලා හිත සංවර කරලා හිත සංසුන් කරලා හිත හදන වැඩපිළිවෙලත් උපස්ථායකයටයි තියෙන්නේ. මොකද පින්වත්නි රෝගයක් පිළිබඳව කල්පනා කරනකොට ලෝකේ විද්වත් මතයක් තියෙනවා. ලෝකයා මේ වෙනකොට පිළිගත්තු සත්‍යයක් තියෙනවා. ඒ තමයි යම්කිසි රෝගී තත්වයක් ඇති වුණා නම් මේ රෝගී තත්ත්වය නිසා ඇතිවෙන අපහසුතාවය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. අපි හිතමු ශරීරයට මොකක් හරි විස බීජයක් ගිහිල්ලා නැත්නම් තුවාලයක් සිද්ධ වුණා කියලා. අපි හිතමු මේ ඇටකට්ටක් කැඩිලා ගිහිල්ලා කියලා. දැන් ශරීරයට ඒක උනේ. ඈ විඳින්න බෑ. දැන් ඒක නිසා ඇතිවෙච්ච වේදනාවක් අපහසුතාවයක් තිබෙනවනේ. දැන් ඒක නිසා හටගත්ත අපහසුතාවය කායික අපහසුතාවය. මේ අපහසුතාවය රෝගියාගේ තවත් වැඩි කරලා දීලා තියෙනවා මේ සිදුවෙච්ච සිදුවීම නිසා ගොඩනැගුණු මානසික දුර්වලතාවය. මට දැන් ඇවිදින්න බෑ. මං ඉස්සර කොහොමද ඇවිද්දේ? මම මෙච්චර මේ විදියට දුවපු කෙනෙක්. මම මේ විදියට ශක්තිමත්ව හිටපු කෙනෙක්. දැන් අර ගතට හැදිච්ච වැළඳුණු රෝගී තත්ත්වය නිසා ඒ පුද්ගලයාගේ හිතත් වැටිලා තියෙනවා. දැන් 100ට ගණන පිළිබඳව පෙන්වුවාම අපි නිතරම මේ කාරණාව කියනවා. ලෙඩක් හැදුනහම ගතේ අපහසුතාවය 140ක් නම් හිතේ අපහසුතාවය 160යි. වැඩියෙන්ම ගතට වඩා හිත වැටෙනවා. එතකොට ගතට ප්‍රතිකාර වෛද්‍යවරයාගෙන් හිතට ප්‍රතිකාරය බුදුහාමුදුරුවන්ගේ. එතකොට උපස්ථායකයා ගතට පමණක් ප්‍රතිකාර කරලා නවතින්න බෑ. ඔබ වෛද්‍යවරයෙක් නම් ඔබ හෙද නිලධාරියෙක් නම් ඔබ රෝගියෙක් බලාගෙන ඉන්න උපස්ථායකයෙක් නම් ඒ රෝගියාගේ ශාරීරික අපහසුතාවයට බෙහෙත් පෙති ටික දීලා ඒ ශරීරයේ රෝගයට අවශ්‍ය කරන ප්‍රතිකාර පමණක් සිද්ධ කරලා නවතිනවා නම් ඒක සාර්ථක උපස්ථායකයෙක්ගේ ලක්ෂණයක් නෙවෙයි. එතනින් එහා ගියපු වැඩ පිළිවෙලක් තිබෙනවා. ඒ තමයි හිත වැටුණු රෝගියාගේ සිත ශක්තිමත් කිරීම. වෛද්‍යවරේ පළවෙනියටම රෝගියාගේ හිත ශක්තිමත් කළ යුතුයි. හෙද නිලධාරියෙක් රෝගියාගේ හිත ශක්තිමත් කළ යුතුයි. බුදුහාමුදුරු දේශනා කරනවා හිතට ශක්තියක් ගෙනල්ලා දෙන්න. රෝගී තත්ත්වය අඩු කරගන්න පුළුවන් බෙහෙත් ටික බොනකොට මේවා ඉතින් ශරීරවලට හැදෙන දේවල්. මේ ශරීරයේ ස්වභාවය කියලා දෙන්න පුළුවන්. දැන් බලන්න ගිරිමානන්ද හාමුදුරුව අසනීප වෙච්ච වෙලාවේ ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ට ගිහිල්ලා ප්‍රකාශ කළා බුදුහාමුදුරුවනේ ගිරිමානන්ද හාමුදුරුව අසනීපේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුව අනුදැනවදාලේ කුමක්ද? ආනන්ද හාමුදුරුවන්ට ඉගෙනනවා දස සංඥාව. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති දස සංඥාවින් ගන්නවා. ගන්නලා මොකද්ද ප්‍රකාශ කළේ? ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවන්ට මේ දස සංඥාව උගන්වන්න කියන්නේ දස සංඥාවට දසවන් යොමු කරන විට දස සංඥාව මෙනෙහි කරනකොට ගිරිමානන්ද හඳුරු නැකිටි. නැගිට්ටා. මොකද හිත ශක්තිමත් කළා. හිත ධෛර්ය සම්පන්න කළා. වෛද්‍යවරේ රෝගියාට බෙහෙත් පෙති ටික ලියනවත් එක්කම දෙන්න හිතට හයිය. දෙන්න හිතට හොඳ පණිවිඩයක්. හිත වටන්න එපා. හිත ශක්තිමත් කරන්නට පුළුවන්. එතකොට යම් කිසි උපස්ථායකෙක් මෙන්න මේ ලක්ෂණ පහෙන් යුක්තයි නම් මොනවද ලක්ෂණ පහ? රෝගියාට අවශ්‍ය කරන බෙහෙත හරියට දන්නේ නැත්නම් රෝගියාට හරියන් රෝගියාට හිත කර දේ මොනවද අහිත කළ දේ මොනවද කියලා දන්නේ නැත්නම් මුදල මුල් කරගත්ත මෛත්‍රිය කරුණාවක් නැති මානසික මට්ටමකින් නම් රෝගියා දෙස බලන්නේ රෝගියාගේ සෙම්සොටු ආදී දේවල් පිළිකුල් කරනවා නම් රෝගියාව ශක්තිමත් කරන්ඩ රෝගියාගේ හිත හදන්ඩ ලෝකියාගේ මනස සුවපත් කරන්න කටයුතු කරන්නේ නැත්නම් ඒ උපස්ථායකයා රෝගියෙකුට උපස්ථාන කරන්න සුදුසු නොවේ. ඔබ උපස්ථායකෙක් නම් මේ ලක්ෂණ අතහරින්න ඕනේ. ඒ ලක්ෂණ ටික අතහැරලා සාර්ථක උපස්ථායකෙක් බවට පරිවර්තනය විය යුතුය. එතකොට පින්වත්නි යම්කිසි අසනීප තත්වයක් ව්‍යාප්ත වෙනකොට මේ වගේ වසංගත රෝග ව්‍යාප්ත වෙන කාල සීමාවක අපි මෙන්න මේ අංශ දෙකේම සාර්ථකත්වය ගොඩනගෙන්න ඕනේ. රෝගියා හැටියට රෝගියාගෙන් විය යුතු කාර්යභාරය. වෛද්‍යවරයා හැටියට වෛද්‍යවරයාගේ කාර්යභාරය. දැන් අපි පහුගිය කාලේ ලෝකේ දැක්කා. හිදොස්තර මහත්තුරු රෝගීන්ගේ සුවපත්භාවය පිළිබඳව කැපකිරීම කරන විදිය. ඔවුන් කරුණාවෙන් මෛත්‍රී මේ සටන බාරගත් අතට මිනිසුන්ට කිව්වා මේක පාලනය කරගන්න ගෙවල් වලට වෙලා ඉන්න. අර ඒවා ලියලා බෝඩ් එල්ලගෙන හිටියා. අපි ඔබ වෙනුවෙන් කැපකිරීම කරන්නම් අප වෙනුවෙන් ගෙදර ඉන්න කියලා. ඒ වගේම රෝගී වෙච්ච ඒ රෝගීන්ගේ හිත සුවපත් කරන්න බලන්න ගීත ගායනා කළා. දොස්තර මහතුරු නැටුවා. ඒ වගේ රෝගියාගේ රෝගී මානසික මට්ටම වෙනස් කරන්න ශක්තියක් ගෙනලා දෙන්න කටයුතු කරා. එතකොට ඒ විදිහට වෙනකොට රෝගියාගේ කාර්යභාරයක් වෙන්න ඕන. කියන විදිහට කියන දේ අහව. එතකොට පින්වත්නි මෙන්න මේ කාරණාව පිළිබඳව අපි සැලකිල්ලක් ඇති කරගෙන වාසය කරනවා නම් මේක මේ කාලයට විතරක් නෙවෙයි ජීවිතේ හැමදාටම වටිනවා. මොකද කොරෝනා නිසා නෙවෙයි මිනිස්සු ලෙඩ වුනේ. කොරෝනා නිසා නෙවෙයි උපස්ථායකයෝ පහළ වුනේ. ලෝකේ කවදත් ලෙඩු හිටිය. මේ ඕනෑම රෝගී තත්වයක් නිසා ලෙඩ වෙන ඒ වගේම ඕනෑම රෝගියෙකුට සලකන උපස්ථායකයෝ හැටියට මේව වැදගත් වෙනවා අපිට මේ தત્ත්වය සමනය කර ගැනීම පිණිස. එනිසා රෝගියෙක් නම් රෝගියෙක් හැටියට ඔබ රෝගයට ගැළපෙන දේ කරන්න. ගැළපෙන දේ උනත් ප්‍රමාණය දැනගෙන කටයුතු කරන්න. බෙහෙත ගන්න යන්න. හංගන්නේ නැතුව ලෙඩේ තියෙන අපහසුතාවය ප්‍රකාශ කරන්න. Tamanට ඇති වෙලා තියෙන රෝගී තත්වයේ ඒ පීඩනය ඉවසන්න පුරුදු වෙන්න. ඉවසීමක් ඇති කරගන්න. ඉවසන්න බැරි වෙන අය තමයි වෛරය ඇති කරගෙන තරහව ඇති කරගෙන බලන්න Tamanට රෝගේ වැළඳුණයින් පස්සේ තවත් කෙනෙකුට මේ රෝගේ පතුරවන්න ආසාව ඇති වෙනවා කෙලග ගහ ගියා සමහර ලිෆ්ට් එකේ අර ඔබන බොත්තම් වල කෙල ගෑව සමහර අනිත් අයටත් හැදෙන්න කියලා ඇයි මේ Tamanට හැදිච්ච ලෙඩේ ඉවස ගන්න බෑ මට විතරක් හැදිලා බේරෙන්න බෑ ඔක්කොම හැදෙන්න ඕන මං විතරක් මැරෙන්න බෑ ඔක්කොම මැරෙන්න ඕන ඒ වගේ මානසික මට්ටම් හටගන්නේ අර ඉවසීමක් නැතිකම. ඒ වගේ විපස්සායකයේ හැටියට රෝගියා ගැන හොඳට කල්පනා කරලා බලලා දිය යුතු ඖෂධය කුමක්ද කියලා හොයලා දිය යුතු දේ දීලා කල යුතු කැපකිරීම කරලා මෛත්‍රී සහගතව කරුණාසිතින් ගතට පමණක් නෙවෙයි හිතටත් ප්‍රතිකාරය කරලා ගත සිත දෙකම සුවපත් කරලා දක්ෂ උපස්ථායකෙක්. ඒ උපස්ථායක උතුම් උපස්ථායකෙක්. ආන් ඒ උපස්ථානය තමයි බුද්ධ උපහාරයක් බවට පත් වෙනවා. යෝගිලානං උපට්ඨේය සෝමං උපට්ඨේය කියලා බුදුහාඳුර දේශනා කළේ අන්න ඒ උපස්ථායකය ගැන. ඒ නිසා අපි යෝජනා කරනවා මේ සූත්‍ර දේශනාවේ ශක්තිය ඇති කරගෙන මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත ධර්මකාරණා ඔබ ඔබේ ජීවිතයට එකතු කරගෙන රෝග නිද්දම් පබංගුර මේ ශරීරයේ ලෙඩවලට වාස භූමිය ඔබ අද රෝගියෙකුට උපස්ථායකෙක් හෙට ඔබ තව උපස්ථායකෙක්ගෙන් උපස්ථාන ලබන රෝගියෙක් අද ඔබ වෛද්‍යවරයෙක් හෙට ඔබ රෝගියෙක් ඒකයි ලෝකයේ ස්වභාවය ඒ නිසා මේ සූත්‍ර දේශනාව තුළ අපට බුදුහාමුදුරෝ දේශනා කරලා තිබෙන මෙන්න මේ රෝගියෙක් සතු විය යුතු ලක්ෂණ සහ සතු නොවිය යුතු ලක්ෂණ උපස්ථායකෙක් සතු විය යුතු ලක්ෂණ සහ සතු නොවිය යුතු ලක්ෂණ තේරුම් අරගෙන හොඳ රෝගියෙක් හොඳ උපස්ථායකෙක් බවට පත්වෙන්න ඒ තුලින් සැනසීම උදා කරගන්න මේ ධර්ම දේශනාව හේතු වේවා මේ දේශනාව විශේෂයෙන් මේ ජීවිතයේදී Tamanට භුක්ති විඳින්න වෙන එක අවස්ථාවක අවශ්‍යතාවයක් වෙනුවෙන් දේශනා කළේ මෙය නිවනටත් හේතුවක් බවට පත් වෙනවා. ඇයි අපි ලෙඩ සනීප කරගත යුත්තේ? ලෙඩ සනීප කරගත යුත්තේ භ්‍රමචර්යාවෙහි මේ ධර්මයට අනුගතව හැසිරෙන්න ලෙඩ වෙලා ධර්ම මාර්ගේ ගමන් කරන්න බෑ බුදුහාමුදුරෝ අසමය සූත්‍රයේදී දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරන්න අපහසු වෙන එක අවස්ථාවක් තමයි රෝගී සමය ලෙඩ වෙලා බෑ ලෙඩ වෙලා ඉන්නකොට මතක් වෙන්නේ ලෙඩ ගැන ධර්මයට හිත යොමු කරන්න අපහසුතාව ඇති වෙන්නට පුළුවන් ඒ නිසා ධර්ම මාර්ගය තුල ඉදිරියට යන්න නිරෝගීකම අවශ්‍යයි නිරෝගීකම රැකගන්න නම් බුදුහාමුදුරු දේශනා කරපු ලක්ෂණ තේරුම් අරගෙන රෝගයක් සුවපත් කරන්න පුළුවන් උපස්ථායකයාට උපස්ථාන කරන්න පහසු රෝගියෙක් වෙන්න ඒ වගේම රෝගියෙක් සුවපත් කරන්න පුළුවන් රෝගියාගේ ගතසිත සුවපත් කරන්න පුළුවන් හොඳ උපස්ථායකයෙක් බවට පත් වෙන්න මේ අනුශාසනාව ඔබ අප සියලු දෙනාටම හේතු වේවා වාසනාව වේවා මේ උතුම් ධර්මානුශාසනාවේ අනුහසින් සියලු දෙනාටම සසර දුකෙන් නිතරව උතුම් අමා මහ නිවන් සෝය පිණිසත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ittavataච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මෙසේ ਸਰවාකාරයෙන් රැස් කරගත්තු සකල කුසලානිසංසයන්ගේ බලයෙන් නමින් මියගිය සියලුම ඥාතීනටත් අප සියලු දෙනාටමත් දුක්ඛිත සංසාර ගමනින් එතර වෙලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණි වදාළ ඒ අති උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේ. අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු thank you